කරේ ස්වදේශීය සේවයයි. සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීත එකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපේ රටේ හිටපු සම්භාව්‍ය සංගීතඥයෙක් සම්භාව්‍ය සංගීත ආචාර්යවරයෙක් අපට අහිමි වුණා. ඒ තමයි සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි. එතුමා ಭಾರತයට ගොස් සංගීතය හදාarලා ඇවිල්ලා අපේ රටේ සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළා. බොහෝ ශාස්ත්‍රීය සංගීතයේ හදායල සංගීතවේදීන් සරල ගීතය එක්තරා විදියකට අවප්‍රමාණය කරමින් ගායනයට ප්‍රවිෂ්ඨ වන්නේ නැහැ. හැබැයි මහාචාර්ය සනත් නන්දසිරි තමන්ගේ හඬ පෞරුෂයෙන් අපේ රටේ රසික ජනතාව සන්තර්පණය කළා. විවිධ තනාතිරමේ විවිධ ස්තරවල සිටින සියලුම රසිකයින් පිනවීමට එතුමාගේ ගායන කුසලතාව සමත් කරනවා. අද අපි හිතුවා ජනරන්ජන ගී වැඩසටහනින් මේ සම්භාව්‍ය සංගීතඥයා පිළිබඳ මතක සටහනක් එකතු කළ යුතුයි කියා. ඒ නිසයි අද ඔහු වෙනුවෙන් අපේ වැඩසටහන වෙන් කළේ. මා තෝරගත්ත ඊටාම අපූරු අප රසයෙන් කුල්මත් කළ ගීතයක් මේ. මහාචාර්ය සනත් නන්දසිරි මගේ හදවත තුලින් මතුවෙවි පිටව හැඟුම් කැටි ගැසීගෙන දේ සිතට වේදනා සුවෙන් මායදා සැතපු යහන් මත මහත් වෙසකතු තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝදුකින් මරවි දෙමෙත් අඳම වී තිබුණත් ඉනුත් නැහැසුවේ කනත් විහිරිවි නැතිමුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසි මෙතෙක් නැහැ ඇසි මෙතෙක් නැහැ ඇසි සුවින් පිරේ මගේ හදවත තුලින් මතු වෙවි පිටවල හැඟුම් කැටි ගැසි ගෙනදී සිතට වේදනා පාත්වරවි නැතත්ින් ලබන්නට හැකි කිසි සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී මිහිරියන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුල ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසි මෙතෙක් නැහැ ඇසි මෙතෙක් නැහැ ඇසි සොවින් පිරි මගේ හදවත තුලින් මතුවේවි පිටව හැඟුම් කැති සිතට වේදනා සුවෙන් මායදා යහන් මත මහත් විසකත තිබෙන්නා වූ ලෙසට දැනේ ගතට වේදනා ප්‍රේමනාත් ජයතිලක ලියූ මේ ගීතය මොනතරම් අපූර්ව වින්දනයක් අපට ලබා දෙනවද සංගීත නිපුන් සනත් නන්දසිරි අපට මේ වගේ මාණික්‍ය රත්න වැනි ගීත රාශියක් ඉතිරි කර තබා ගින් තියෙනවා මේවායින් වින්දනය ලැබූ પરම්පරා කීයක් අපේ රටේ සිටිනවාද එතුමාගේ හඬ පෞරුෂය කොතරම් බරසාර විදිහට අපේ හදවත විනිවිදගෙන යනවද එතුමාට විවිධ ආරේ විවිධ ශෛලියේ ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම එවැනි අවස්ථාත් ඔහුට ලැබුණා. සංගීතවේදී ප්‍රේම්සිරි කේමදාසයන්ගේ තනු රාශියකට එතුමා ගීත ගායනා කරා. ලේසියෙන් Tamange ගායනයෙන් තෘප්තිමත් කළ හැකි පුද්ගලයෙක් නෙවෙයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ඊටාම අපහසු යොහුව තෘප්තිමත් කරන්න ගායනයේ. හැබැයි සංගීත නිපුන් සනත් නන්දසිරි ඔහුගේ පූර්ණ තෘප්තිය ලැබෙන පරිදි ගීත ගායනා කළා. හන්තානේ කතාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් සටහන් කරපු චිත්‍රපටයක් සුගතපාල සෙනරත්යාපා. ඔහු අධ්‍යක්ෂණය කළේ ඔහු ගීත දෙක තුනයි ජීවිත කාලෙදි ලියලා තියෙන්නේ. ඒ එක ගීතයක් හන්තානේ කතාවේ තේමාව කැටි කරගත්ත ගීතයක්. ආචාර්ය ප්‍රේමශ්‍රී කේමදාස සංගීතවත් කළේ, සංගීතය නිර්මාණය කළේ සංගීත නිපුන් සනත්නන්සිරි ගායනා කරේ. මේ ගීතය ආරම්භ වන්නේ මොනතරම් උච්ච ස්වරයකින්ද කියලා ඔබම හිතා බලන්න. හන්තානි කතාව චිත්‍රපටයේට සංගීත නිපුන් සනත් නන්දසිරි සුගතපාල සෙන්රත් යාපාගේ පදමාලාව සවන් දීලා බලන්න මේ මොනතරම් අපූර්ව ගායනයක්ද කියලා. දෙක නීදුම් දැස විනා උද නැගිලා එදී බලන සහන් එලි වසා දිවෙනවා දිවෙනවා සදාතනී أَمَّتِي දෙතුන් විදක නුරා පොවන්නේ සඳුන් කාලේ දෙතුන් විදක නුරා පොවන්නේ ලත් ධන වෙතපත් හේතුව නිවහන් උපතින් ලද තැන අණ්ඩ බලං සඳ රම් පැටියෙන් සුදු සීත කඟුල් ගලනා හද සෝක තැබුල් නිවනා සෞන්දර්යාත්මක ආනන්දයෙන් මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ලෝකෙන් මුතුන් රට ලංකාවයි ලංකාවයි ශ්‍රී ලංකාවයි ජනරන්ජනගේ සෙන්සරාද පසුරු 1.30ට ස්වදේශීය සේවයෙන් අසන ඇසන තන කොතනක් ස්වදේශීය සේවය සුසර කරන්න 91.7 91.9 ඊළඟට මම තෝරගත්තේ වෙනත්ම ආරක ගීතයක් සංගීත නිපුන් සනත්න සිරි ගායනා කරපු. ඔහු සංගීත නිපුන් සංගීත ගායන විශාරදයෙකු වුණත් ඔහු විවිධ තරාතිරමේ සංගීතඥයන්ගේ ජනප්‍රිය සංගීතවේදීන්ගේ තනු ගායනා කරා. මම ඊළඟට තෝරගත්තේ ක්ලැරන්ස් විජේවර්ධනගේ තනුවකට ගායනා කරපු ගීතයක්. මේ ගීතය බලන්න මේ ගීතයේ මේ බටහිර ආර සුරකිමින් ඊටාම අපූර්වට සනත්නන්සේ ගායකයන්න් මේක ගායනා කරනවා විකසිත වසකමනේ විකසිත වසකමනේ මෙත් බමරුන් පැටලි බැල්මට නෙතු සංගලේ පිට පිටු විලි සැතලේ ලඳුනේ සැලුනා විකසිත වද කමලේ නිත් බමරුන් පැසලේ බැල්මත නිතු සංගලේ සිත සිතුයි පැසලේ ඇත නිල අහසේ පාට දෙදුණු දහසක් පායාලා වාගේ ජීවිතේ තන කෙලියට වාගේ ඒ ආදරී විකසිත වත සමයේ මෙත් බමරුන් පැටලී මට මෙතු සංගලේ සිත සිතුවිලි සැතලේ සින රේඛා කීවේ නැසූ රහසක් කොඳුරාලා මාගේ ජීවිතේ මල් උයනක් වාගේ මේ ආදරේ විකසිත වස කමලේ නිත් බමරුන් පැටලී බැල්මත නෙතු දඟලේ සිත සිතුවිලි හසලේ ලඳුනේ මා පතනා සිහිනේ හද පිරුණා විකසිත වද කමලේ මෙත් බමරුන් සැසලේ බැල්ම දැනෙතු සංගලේ සිත සිතුවිලි සැසලේ ගායකයෙකු හැටියට ඔහු ওই විවිධ ආරේ විවිධ ශෛලියේ ගීත ගායනා කරත් ඔහු වඩාත් කැමැත්තෙන් හිටියේ සහ ඔහු Tamanගේ ශෛලිය හැටියට තෝරගෙන හිටියේ රාගධාරී පැත්තට බර වුණු ගීත. මම මේ සනත් නන්දසිරි වෙනුවෙන් වෙන් වුණු ජනරන්ජනගේ වැඩසටහනේ අවසානයේට තෝරගත්තේ මේ සම්භාව්‍ය ලක්ෂණ සහිත ගීතයක්. අත් වශයෙන්ම මම මේ වැඩසටහන අවසන් කරන්න හිතාගෙන හිටියේ ස්වර්ණ කුණ්ඩල ප්‍රසංගය ආරම්භයේ ගායනා වුණු පඬිත් විමල් අබේසුන්දර රචනා කරපු අර සරස්වති අභිනන්දන ගීතය වාදනය කරමින් නමුත් ඒ මට සොයා ගැනීමට අපහසු වූ නිසා ඒ ආර්ය ශාස්ත්‍රීය පදනමක් තියෙන ගීතයක් තෝරගත්තා. මේ ගීතයේ පදමාලාව ලයනල් ද සොයිසාගේ ස්වර්ණ කුන්ත යනුවෙන් ආරම්භ වන මේ ගීතයෙන් මම හිතනවා සනත් නන්දසිරින් යන්ගේ ගායනයේ විවිධත්වය වටහා ගැනීමට රසික ඔබට අවස්ථාව ලැබෙයි කියලා. අපි ඒ ගීතයට දැන් සමන් දෙමු. සතුන්ගේ දීලබෝ පත් සැලී සැලී දෙරණට සිඹී සෑමදා උදාහිරුගේ රැස් පොදි උදාහිරුගේ රැස් පොදි ස්වර්ණ කුන්තල පින් මලක් වී පරවි කියාදෙන් බෝරසුන් දෙස හිත අපේ රටේ ශීඝ්‍රයෙන් පැතිර යන අවරසිකත්වයේ තුරන් කිරීමට නම් අපෙන් වෙන්ව ගියත් සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ගීත වැඩි වැඩියෙන් අපේ රසිකයින්ට අහන්නට සැලස්විය යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද නාලිකා රාශියක්ම අපේ රටේ සංගීත රසිකත්වය අවරසිකත්වයක් බවට පත් කිරීමේ ව්‍යායාමයක නියැලී සිටින නිසා අපට සිදු වෙලා තියෙනවා සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි වැනි අය සංගීත ශාස්ත්‍රය අපේ රටේ සංගීත ලෝලී ශිෂ්‍ය ගණයාට කියා දෙමින් ඔවුන්ට සංගීතය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දීමට පුරෝගාමී වෙමින් උසස් වින්දනාත්මක ගීත රාශියක් නිර්මාණය කරමින් කරපු මෙහෙවරට කෘතගුණ සලකන්න නම් අපේ රසික ජනතාවගේ රසිකත්වය රැක ගැනීමට අපි ප්‍රයත්න දැරිය යුතුයි. මේ යෝජනාව කරමින් අපි සංගීත නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් වෙන් කරපු ජනරන්ජනගේ වැඩසටහන නිමා කරනවා. ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී කමගේ හම්පත් පසුර එක පස්සේ විනාඩි 55යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. එචන පුවා අනුග්‍රහය ආර් ස්වාමී කම්බි එස්එල්එස් සහතිකය සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්බි එසනපත් සමගින් මම ප්‍රේදර්ශන සමන් කුමාර මුලින්ම දේශීය පුවත අමාත්‍යංශ දෙකක විශේෂපත සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. ඒ අනුව පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම කාන්තා ළමා කටයුතු හා සමාජ සයබල ගැනීම අමාත්‍යංශයේ විශේෂපතෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂපතයට එක් කර තිබේ. ශ්‍රී ලංකා වේසන කළමනාකරන පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත එක් කර ඇත. විදෙස් පොත දැන් එක්සත් අරාබි එමින් රාජ්‍යයට යලිත් වරක් ධාරානිපාත වැසිය දැලමින් පවතී. ඩුබායි නගර ස්ථාන කීපයක් මේන විට ජලයෙන් යට වී පවතී. වර්ෂාව හේතුවෙන් අවලංගු කළ ගුවන් ගමන් සංඛ්‍යාව 13කි. ක්‍රීඩා පොත දැන් පන්දුවන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්වන පුහුණු තරගාවලියක් කොළඹ ආර් ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වේ. පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ තරඟාවලිය අවසන් වන්නේ ලබන සෙනසුරාදායි. ක්‍රීඩකින් 50 දෙදෙනෙකු එම තරඟාවලියට එක්වන අතර කණ්ඩායමකට ක්‍රීඩකින් 14 දෙනෙක් නම් කර තිබේ. මීළඟ පේපුවත් ප්‍රකාශය සවස 2:55ට බලාපොරොත්තු වන්න. ආර්ස් වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකයේ සමග RV 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්ස් වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස් වානේ කම්බි ඉසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් සදේශීය සේවයයි මේ සදේශීය සේවයයි විශ්ව මధుර විශ්ව මధుර සාර සංගීතාංග ශ්‍රාවකයා කලබවන්නේ නැත විසුද්ධ සීල නිවාසී පූර්ණ සත් මුළු ලොවම එක් වූ යුගයක අප විසින් කළ යුත්තේ අපේ අනන්‍යතා රැකගෙන වඩා රසවත් වඩා හරවත් දෑ හඳුනාගෙන බෙදා හදා ගැනීමයි සෑම මාසකම දෙවන සහ සෙවන සඳුදා රාත්‍රී 9:25ට 91.7 91.9 සංඛ්‍යාත ඔස්සේ ලබැඳි සුදේශීය සේවයෙන් සකල ශ්‍රාවක ජනයා වෙත විශ්ව මధుර විශ්ව මధుර